නැවත මතක් කරනවා නම් අපි කරගෙන ආවේ ඒතර ලෝකය විස්තර කරගත්තා 12කට බෙදලා එහෙම ඒක ආකාරයක් විතරයි හොඳේ මේ ආකාර දින ගොඩක් එකක් නෙවෙයි බුද්ධ ශාසනයේ ආකාර ගොඩක් තියෙන්න ඕන ආක ගොඩක් තියෙනවා ආකාර දකින්න ඕන ආකාර දකින්න හැකියාවක් තියෙන අයට පමණයි නිවන් දකින්න පුළුවන් ඒ ඒ ඒ ආකාර දකින්න එක දැන් ආකාර දකිනවා කියන්නේ විවිධ ක්‍රම එකම දේ සඳහා දැන් ඒක දැන් දැන් සුද්ධ ගණිතයේදී ආකාර දකින සූත්‍රයකුත් තියෙනවනේ NCR සූත්‍රය. ඒ දැන් ඒක දැනගන්න ඕනේ නැහැ මේකට. මං කියන්නේ මේ ආකාර දකින්න බැරි නම් යමෙකුට නිවන් දකින්න බෑ. යමෙකුට ආකාර දකින්න පුළුවන් නම් එයාට ආකාරවති සද්ධාවක් තියෙනවා. යමෙකුට ආකාර දකින්න බැරි නම් එයාට තියෙන අමූලික සද්ධාව. එයාගේ එතකොට එයාට මේක විශ්ලේෂණය කරලා බෙදාවෙන් කළ යමක් දකින්න බෑ. එතකොට එයා කුට්ටියක් ගුලියක් විදිහට විතරයි එයාට දකින්න පුළුවන්. ඒකෙන් නිවන් දකින්න බෑ. දැන් බුද්ධ ශාසනයේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධහම බෙදලා වෙන් කළා දේශනා කර උත්තමයා තමයි සරියුත් හාමුදුරුව. ඒතර බුද්ධ ශාසනයේ බුදුහාමුදුරුවම කියලා තනවා සරියුත් යමක් බෙදා වෙන් කර දේශනා කිරීමට මහා දක්ෂයෙක් කියලා කියනවා. ඒ කියන්නේ ඒක ඒ ආකාර දකින්න නැතුව බෑ. ආකාර දක. ඒතර ආකාරවතී සද්ධාව තියෙන අයට විතරයි නිවන් දකින්න පුළුවන්. අමූලික සද්ධාව තියෙන අයට තව කල් යනවා. ප්‍රඥාව දියුණු කරගන්න වෙනවා. බෙදා වෙන් කරන්න ඕනමයි. දැන් ඔය ලෝකයේ දැන් ඔය බුදුහාඳුර 12කට බෙදලන්න පෙන්නුවේ. දැන් ඔය බෙදා ගන්න දැන් ඔය බුදුහාඳුර ලෝකයේ බෙදපු ආකාර තව තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන විදියට පහකට බෙදපු ලෝකුත් තියෙනවා. ඒ ඒ අහන එක්කෙනාගේ තියෙන ප්‍රඥාවට අනුව තමයි පිළිතුරු දෙන්නේ. තව තව විදියක් තියෙනවා ඇස රූප චක්කු විඥාණය. කන සෝත කන ශබ්ද සෝත විඥාණය. නාසය ගඳ සුවඳ ගාන විඥාණය. දිව රස ජීවා විඥාණය, කය ස්පර්ශ කාය විඥාණය, මන ධම්ම, මනෝ විඥාණය කියලා 18කට බෙදලා කරනවෙකුත් තියෙනවා. ඒක ධාතු ක්‍රමයට බෙදනවා කියලා කියන්නේ. අහන්න එක්කෙනාට උන්හතර <coughs> උන්වහන්සේ තේරෙනවා මෙයාට මෙහෙම ගියොත් තමයි තේරෙන්නේ කියලා. ඒ ඉතින් උන්වහන්සේ තියෙන ඉන්දිය පරිවරන්ත ඥාණයෙන් බල්ලා එහෙම කරන්නේ. අනවර ඥාණය. ඉතින් අද එහෙම කරන්න බැරි නිසා ඔය ඔක්කොම ටික කියලා දානවා එකක් හරි තේරෙන්නේ කියලා. වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් ඔය ආකාර දකින්න නැතුව නිවන් දකින්න බෑ. ඉතින් ඒ කියන්නේ නිවන් දකින්න ආකාර දකින්නත් බෑ නැත්තම්. ආකාර දකින්න බැරි කියලා නිවන් දකින්න ආකාරය අල්ල ගන්නත් බෑ. දැන් නිකන් හරි හිතන්නකො බුලත් ටිකක් කන ආකාරය දන්නේ නැති මොනසර බුලත් ටික කන්න බෑ මත් වෙනෝනේ. ඒක කන අනුපාත දාන ක්‍රමයක් තියෙනවනේ ආකාර. ආකාර දන්නේ නැතුව ලෝක ජීවත් වෙන්නත් බෑ. එතකොට දැන් අපි දැන් යන්න හදන්නේ ඔය කිව්ව දුක්ඛාර සත්‍ය පිළිබඳ කතා කරන්න. දුක්ඛාර සත්‍ය පිළිබඳ අපි කතා කරනකොට මෙන්න මෙහෙම ගම්මු. අපි ওই සඳහා පදනම් කරගමුකෝ. දැන් අපිට ලේසිම දේ තමයි ওই සඳහා පදනම් කරගන්න එක මොකද්ද? ධම්මචක්කප්පවත්තන සූත්‍රය. මොකද හේතුව අපි ගොඩාක් අය දන්නෝක. අනිත් එක ලෞතර බුදු පියාණන් වහන්සේ පළමුව දේශනා කරන්නෙත් මොකද්ද? පස්සක මහණුන් උදෙසා ධම්මචක්කප්පවත්තන සූත්‍රයනේ. ධම්සක් පැවතුම් සුතුර. දැන් අපි ඕක දේශනා මෙන්න මෙහෙම ගම්මු ඕකෙන් අපි ගම්මු ඔතනින් අරගෙන අපි චතුරාර්ය සත්‍ය විස්තර කරගමු බලන්න. නැත්තම් ඔක සත්‍ය විභංග සූත්‍රය එහෙම පුළුවන්. තව ආකාර තියෙනවා. මෙන්න මේක පොඩ්ඩක් ඔබ හොඳට අවධානය යොමු කරලා බලන්නකෝ. ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. අහලා තියෙනවද? අහලා නැතේ කියලා ප්‍රශ්නකුත් නැහැ. හොඳේ. ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. මහණෙනි දුක්ඛ ආර්ය සත්‍ය අනු කුමක්ද? කියලා උන්වහන්සේ දේශනා කරනෝ මොකද දේශනා කරන්නේ? ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛෝ අප්‍රියෙහි සම්ප්‍රයෝගෝ දුක්ඛෝ ප්‍රියෙහි විප්‍රයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලපති තම්පි දුක්ඛං සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් ඔහොම බැලුවම නිකන්ක තේරෙන්නේ නැහැ වගේ. නමුත් එකක් ඔබට ලිහිල් කළොත් ඔබ අනිත් ටික තේරුම් ගන්නවා. අන්න ඒකයි ප්‍රත්‍යාවන්තයාගේ ක්‍රමය. එකයි මතු කරලා දෙන දේශකයා. ඊටු ටික තමන්ට තේරෙනවා. එහෙනම් දුක ඇති වෙන ආකාර ටික නැවත කියන්නකෝ. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණපි දුක්ඛෝ, අප්‍රිය සම්ප්‍රයෝගෝ දුක්ඛෝ, ප්‍රිය විප්‍රයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන් නලපි සම්ප දුක්ඛං, සංකිච්ඡේන පන්ත උපාදාන සංකන්දා දුක. ඒ කියන්නේ දුක ඇති වෙන ආකාර 8ක් විස්තර කරලා දෙනවා බුදුහාඳුරෝ දැන්. හරිනේ? ඔන්න දැන් බලමු මොකද්ද කියලා දුක ඔන්න ඔතනින් බලමු කොහොමද දුක්ඛාර සත්‍යයට අපි යන්නේ කියලා. ජාතිපි දුක්ඛා කියන්නේ මොකක්ද? දැන් තම තමන් දන්නේව කියන කිසි ප්‍රශ්නයක් නැහැ නේ අපි එහෙම අනේ මෙයා දන්නේ නැහැ එහෙම කියන්නේ කොහොමත් අපි ඔක්කොම දන්නේ නැතුව තමයි එන්නේ ඊට පස්සේනේ දැනගන්නේ ජාතිපි දුක්ඛා ඉපදීම දුකයි දැන් හරි වචන නම් හරි උත්තර ලකුණුත් හම්බ වෙනවා විභාගෙට ලියවනවා ඉපදීම දුක කියන්නේ මොන ඉපදීමද කවුද ඒ කියන්නේ තමන්ද නෑ මොකක් ඔය ඉපදීම දුකයි කියන්නේ මොකක්ද ඉතින් මොන ඉපදීමද ඇහුන්නේ නැහැ පොඩයි. හයි කියනකෝ. නෑ කමන්න කියන හයි ඒක ඒ ප්‍රශ්නයක් නෙමෙයි. සංස්කාර. පංචස්කන්ධය කියන එකෙන් අදහස් කරන්නේ ජීවියෙක් මොකක් හරි යම් දෙයක් කියන එකනේ. උපාදානය, ජාතිපි දුක දැන් ඔය දැන් ඉතින් එක කෙනෙක් කමන්න නැහැ හැම විවුද උත්තර දෙන්න. එහෙම තමයි අපි ඔක්කොම උත්තර තමයි හිටියේ මුලදී. දැන් ජාතිපි දුක්ඛ කියන එකට අද බහුලව දෙන තේරුම මොකද? ඉපදීම දැන් ඔය ඔය ඉපදීම දුකක් කියන අයගෙන් ඇහුවොත් කවුරු ඉපදීමද දුක? තමන්. දැන් ඔබ ඉපදෙනකොට ඔබට දුක මතකද? එහෙනම් ඉතින් කවුද අනුන් එහෙනම්. එහෙනම් සත්‍යය කියලා කිව්වට හරියන්නේ නැහැ කොයි සත්‍යයක්ද දැන් ඔය? දැන් අපිට නිකන් වචන දැම්මට බෑගෙත් දැන් අපිට මේක හොඳට ගැබ් වෙන තේරුමක් එන්න ඕන. ජාතිපි දුක්ඛා අන්න එහෙම කතා කරාම නිදිමත කොහොමද යන හොඳයි යෝග ඔය ක්‍රමේ. ජාතිපි දුක්ඛා කියන්නේ මොකද්ද? ඉපදීම දුකක්. දැන් අද මං දැන් දැන් අද කියනවා බඩේ කොච්චරද කියනවනම් ඔය ඉපදීම දුකක් කියලා කුසේ ඉන්නකොටලු ඔය දුක තියෙන්නේ. අනේ මට නම් එහෙම දැනුන්නේ නැහැ. කාට හරි කවුරු හරි ඉන්නවද අම්මා අම්මගේ කුසේ ඉන්නකොට දුක් විඳපු කට්ටිය? අම්මට නම් දුකක් තියෙන්නේ නැති. ඒක වෙනම දෙයක්. මං අහන්නේ ඉපදීම දුක කාටද දුක? එහෙම නැත්නම් දැන් දරුවෙක් ඉපදුනාම දැන් පානදුර මේ රෝහලේ ඔය වාද්දුව පැත්තට අරන් එන එනකොට අපිට එන ඇනින්න බෑ. අම්මලා තාත්තලා අඬානනේ අරන් එන්න ඕන. ළමයා ඉපදුනා ගෙදර ගේන්නේ අඬ අඬයි. ජාතිපි දුක්ඛානේ. ඉපදීම දුකක් නේ. අනේ බලන්නකෝ අපිට ලස්සන මේ කොළු පැටියෙක් ඉපදෙලා දිනවා කියලා අඬ අඬ කියන අම්මා තාත්තා කෙනෙක් දැකලා තියෙනවද? කෝ ජාතිපි දුක්ඛා කියනක දුක. කොතන දුක තියෙන්නේ? අන්න ඒකනේ දැන් කොණ්ඩ එකමට කියනවා ජාතිපි දුක්ඛා කියන්නේ ඉපදීම දුකක්. ආ මෙයාලමගේ හරි ලකුණු පහයි. උත්තරේ හරි. විභාගයට හරි. කෝ දැන් ඔක අවබෝධය? ඒකයි ප්‍රශ්නේ දෙන ඔන්න ඕක ඔන්න ඕක විස්තර කරගන්න අපට අර ලෞතර බුදු පියාණන් වහන්සේ කියපු ජාතිපි කියන වචනේ අපට කඩන්න වෙනවා. පද බෙදන්න වෙනවා. ජාතිපි. ಜಾති එකතු කිරීම අප්‍රිය කියන දෙක එකතු වුණාම මොකක්ද වෙන්නේ? ಜಾති අප්‍රිය කියන වචන දෙක එකතු වුණාම මොකක්ද වෙන්නේ? ජාතිපි. එහෙනම් ජාතිපි කියන එක බෙදන්න. ಜಾති අප්‍රිය දුක්ඛා. ඒ කියන්නේ මොකද? අප්‍රිය ಜಾති දුක දෙන්නේ. ඔන්න දැන් එතකොට බුදුහාමතුරෝ ඕක දේශනා කරලා තියෙන මොන ආකාරයේද? මාත්‍රිකා පාළිය. මොකද මාත්‍රිකා පාළිය කියන්නේ? උන්වහන්සේ ඒව ටිකක් ගැඹුරු ඒ උන්වහන්සේට දැන් ලෝතර බුදු කෙනෙකුට එහෙම උන්වහන්සේ පහළටම ඇවිල්ලා විස්තර කරගෙන යන්නේ නැහැ. සාමාන්‍ය දේශනා කරන්නේ මොකක් කියලාද කියන්නේ ඒකට? මාත්‍රිකා පාළිය කියන මාත්‍රිකාව විතරයි කියන්නේ බුදු කෙනෙක්. ඉතින් මිනිස්සුන්ට තේරුම් නැතුණාම මොකද කරන්නේ මිනිස්සු? බැන බැන යන කට්ටිය නෙමෙයි ඉන්නේ දැන් ඉස්සර ඉඳලා තියෙන බන්ධනයි තේරුම් නැත්තම් බැන බැන යන කට්ටිය අද ඉන්නේ එදා මොකද කරලා තියෙන්නේ ඒ කට්ටිය ඔහේ ඉන්න වත්තර වෙලා හරි මේ මොකෝ ඉන්නේ අනේ මේ සරුත් ආඳුරනේ අර කියපු ටික අපිට ආපෝ කියලා දෙනවා අද ඒක තේරුම් නැහනේ අන්න තේරුම් නැති කට්ටිය දෙවෙනියට නැවතිලා කාගෙන් දාගන්නේ සරුත් ආඳුරන් අන්න සරුත් ආඳුරෝ අර බුදුහාඳුර කියමු මාත්‍රුකා පාළිය නැවත මොනව කරලා පෙන්නනවද බෙදලා පෙන්නනවා ඒ බෙදලා පෙන්නන එක අතෙන් උතුම්ම උත්මය තමයි සරුත් ආඳුරෝ බුදුහාඳුර කියනනේ මේ බුද්ධ ශාසනය කිරි මේ බුද්ධ ශාසනය සරුවත් හරියට මවක් වගේ කියලා කියනවනේ. මුගලන් හරියට කිරිමවක් වගේලා වර්ණනා කරලා තියෙනවා. ඇයි ඒ? සැරියුත් හාමුදුරුව තරම් කෙනෙක් සෝවාන් කරන දක්ෂයෙක් ලෝකේ තවත් නැහැලු. මුගලන් හාමුදුරුව තරම් කෙනෙක් අරිහත් කරන්න දක්ෂ තවත් කෙනෙක් නැහැ කියලා උන්වහන්සේ බුදුහාමුදුරුව වර්ණනා කරලා තියෙනවා. ඒ දෙකට හේතු දෙකක් තියෙනවා නිකන් නෙවෙයි. මම ඒ හේතු දෙක මතුව පෙන්නන්න. මේ කියන හැම එකටම හේතු තියෙනවා. නිකන් කියන ඒවා නෙවෙයි. ඇයි සරුත් හාමුදුරුවෝ සෝවාන් කරන්න දක්ෂ? ඇයි මුගලන් හාමුදුරුවෝ හරි හරි ඒක මම පස්සේ කතා කරමු. ඒ කියන්නේ දැම්ම කිව්වොත් එක තේරෙන්නේ නැති නිසා. දැන් අපි ජාතිපි දුක්ඛා කියන එක වෙන් කරමු. ජාති අප්‍රිය දුකයි. ඒ කියන්නේ මොන ජාතිද ඔක දුක? අප්‍රිය ජාති දුකයි. එහෙනම් ඉතින් බුදුහාමුදුරුවෝ එහෙම කිව්වනම් එහෙනම් ඔතනින් අනිත් පැත්තට ගම්ම වෙන්න ඕන මොකද්ද? අප්‍රිය ජාති දුක නම් ප්‍රිය ජාති සැපයි. මේක තේරම කියන්නේ නෑ බුද්ධ දානනේ. ප්‍රඥාවන්තෝ කඩලා කඩලා ගන්න ඕන. එහෙම කියන එකක් නෙවෙයි මේක. දැන් බලන්න ජාතිපි දුක්ඛා කියලා විතරයි බුදුහාමුදුරුවෝගේ මාතෘකා පාළිය. හැබැයි ඕක කියනකොටම තේරෙන කට්ටියක් ඉන්න ලෝකේ ඒක සරුත් හාමුදුරුවන්ගේ අහා ඉන්නේ නැහැ. කියනකොටම තේරෙන කට්ටියක් ඉන්න ඒගොල්ලෝ උපරිතඤ්ඤයි. උපරිතඤ්ඤ කට්ටිය. අධික ප්‍රඥාව වැඩි අය. අන්න සරුත් හාමුදුරුවන්ගෙන් දෙවෙනි වතාවේ ආපෞසරයක් කියන්න කියන්න කියලා ඉල්ලන කට්ටිය විපරිතඤ්ඤයි. ඒ කියලා තේරෙන්නේ නැති කට්ටිය අනේ සරුත් හඳුන අපිට උපමාවක් උදාහරණයක් දෙන්නකෝ. එතකොට අපට තේරෙයි කියලා. අන්න උදාහරණ උපමා ඇතුව විස්තර කරනකොට තේරෙනකොට ඒගොල්ලෝ නෙయ్య. එහෙනම් තුන්ගොල්ලක් කියන මේ දහම තේරුම් ගන්න කට්ටිය ආකාර තුනකින් කොහොමද? උපරිතඤ්ඤ, විපරිතඤ්ඤ, නෙయ్య. දැන් අද ඉන්නේ කොයි කට්ටියද වැඩිපුර? මම දන්නේ නැහැ ඉතින් මම නම් කිව්වේ නෑ. උපර අද ඉන්නවද උපරිතඤ්ඤ? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ කියනකොට තේරෙනවද? මම දන්න තේරෙනව උපරිධාන්‍ය. ඉතින් ඔය ගොඩක් කරලා ඉඳලා තියෙන්නේ කවුද ඔය? 80 මහා ශ්‍රාවකයෝ ඒ 80 මහා ශ්‍රාවකීලට සරුත් ආඳුරම ඒ ධම්මා හේතුප්පා තේසන්න හේතු තථාගතෝ ආහා කියනකොටම සෝවාන් කවුද? මේ සරුත් නාමතුරනේ ඉස්සලා ඔව් සරුත් ආඳුර. ඒ කියන්නේ උපතිස්ස කියන තරුණයා. ඒක ගිහිල්ලා කිව්වම කෝලිත කියන තරුණයා සෝවාන් වෙනවා. එතකොට දැන් ඒ ඉස්සලාහනේ අස්සජි බුදුහාඳුරගෙනුත් දෙමෙයිනේ සරුත් ආඳුරව සෝවාන් වෙන්නේ කාගෙන්ද? අස්සජි හඳුනා බලන්නකො එහෙම එකක් නැහැ. කොයිතරම් පුදුමාකාර සාසනයක්ද බලන්න මේක. දැන් කොණ්ණඤ්ඤ තාපසයාට පළවෙනි ධර්ම සාකච්ඡාව දේශනාව අහලා යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං තී කියනකොට සෝවාන්. දැන් අපට තේරෙනවද? ඕක සෝවාන් වෙන්නේ ඉතල තේරුම් ගන්න එපා. බලන්න කොහොමද කියලා එහෙනම් එහෙම තේරෙන යමක් කියනවා නම් එයා කවුද? දැන් අර දාරෝ චීරි එහෙම කොහොමද වචන කීයද? සන්තති යමතද වචන කීයද? ඇයි ඒ? උපරිතඥයි. කියනකොටම ප්‍රඥාව මතුවෙනවා අධික ප්‍රඥාව. ඒ කියන්නේ මේ මහා පාරමිතාව පුරාගෙන ඇවිල්ලා තියෙන එහෙම එහෙම ඵල ලබන්න. ඉතින් එහෙම එහෙම තිබුණා නම් අධික පාරමිතාවක් බොහෝ විට දැන් ඉපදෙන්නේ නැහැ. මොන කාලෙටද ඉපදෙන්නේ නම්? බුදුහා බුද්ධ කාලයට. ඉතින් අපි ගෞතම බුදු සාසනය පහු කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ගෞතම බුදු සාසනය විතරද? අනන්ත බුදුරු පහු කරගෙන අපිත් ඇවිල්ලා තියෙන්නේ කොහොව අපේ වැඩේ කෙල්ලද? අපි අනේ කුන්නේ බණ ටික මේ ධර්ම සාකච්ඡා කරන්න වාසනාව ලැබලා තියෙන කොයි කොයි කාලයේද? බුදුහාමුදුරුවෝ නැති සරියුත් හාමුදුරුවෝ නැති මොගලන් හාමුදුරුවෝ නැති අවුරුදු 2600ක් ගියන. දැන් හරි ප්‍රශ්නයක් කොහොමද හරි දහම හොයාගන්නේ? දැන් අද යන්න ඉස්සෙල්ලා අපි කතා කරලා තීරණයක් අරගෙන යන්න ඕන කොහොමද හරි දහම හොයන්නේ කොහොමද වැරදි එක හොයන්නේ කොහොමද කියලා. ඕක හොයන හැටි කියලා දෙනවා. මොකද ඕක අහලා තියෙන බුදුහාමුදුරන්ගෙන් මට මතක විදියට විසාකාව හරි කවුරු හරි අහලා තියෙන ඕක. ආ ප්‍රජාපති ගෞතම හාමුදුර බුදුහාමුදුරනේ පස්සේ පස්සේ කාලකදී ඒ කියන්නේ මේ අද වගේ කාලයකදී ඒ ඉන්න ජනතාව කොහොමද ඔබ හරිදහම තේරුම් ගන්නෙ? නිවැරදි සීසත් ධර්මය. ආ ඒකට පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා දේශනා කළා තියෙනවා. එහෙනම් බුදු කෙනෙක් ඉන්නම ඕන නෑ. අදරත් අපිට හරියක හොයාගන්න උනම් අපි අද කතා කරමු අවසට. පැහැදිලිනේ ඒක එකපාරට කියන්න බැරි ඒවට අදාළ දත්ත ටික අපි ඉස්සෙල්ලා ගන්න එපා. දැන් දත්ත නැතුව විස්තර දැන් ගොඩාක් වෙලාට දත්ත නැතුනම තේරෙන්නේ නෑ. දැන් උදාහරණයක් ගමුකෝ දැන් තාත්තයි පුතයි යනවායි කියන්නකෝ. තාත්තයි පුතයි යනකොට දැන් අඩි අපි හිතමු තට්ටු 30 ගානක විතර බිල්ඩින් එකක් දකින්න. ඉතින් පුතා අහනවා තාත්තයා අර මොකද්ද? ඒක පුතේ තට්ටු තට්ටු 30 ගානක තට්ටු 30 ගාන තියෙන ඔක බිල්ඩින් එකක් උස. මහා ගොඩනැගිල්ලක් නේ ඕක. ආ. තාත්තේ කවුද ඕක හැදුවේ? කියනකොට තව ප්‍රශ්නයක් අහන ළමයා. දැන් ඊට පස්සේ තාත්තා කියන ඕක හැදුවේ පුතේ ඉංජිනේරුවෙක් නේ. දැන් මොකක්ද අහන ළමයා? තාත්තා ඉංජිනේරුවයි කියන්නේ කවුද? දැන් ඉතින් මෙයා ඇයි ඒ හේතුව? දැන් මේ ප්‍රශ්නේ මෙච්චර විඩා බර වෙන්නේ ඇයි? අර ළමයාට මොනවද නැත්තේ? දත්ත නැහැ. ඩේට නැහැ තේරුම් ගන්න. අන්න බලන්න ඔන්න එහෙනම් එයාට ඒකින්ද අර සේරම ටික අර තාත්තට සිද්ධ වෙන මොකක් කරන්නද? අරක තේරුම් කරන්න දත්ත ටික ඔක්කොම කියලා දෙන්න වෙනවා. දත්ත නැහැනේ ළමයෙකුට. දත්ත අඩුයිනේ. අන්න ඒ වගේ බුදුදහම අපි විග්‍රහ කරගන්න ගොඩක් මිනිස්සු යන්නේ මොනව අඩුවෙන්ද? තමාන්ගේ ළඟ මේ සොච්චමත් දත්ත තියාගෙන මේ මහා බුදුදහමක් විග්‍රහ කරන්න යනවා. ඉතින් හිර වෙන්නේ නැද්ද? ඉතින් හිර වෙනව නෙවෙයි මේ අර තියෙන දත්ත ටිකෙන් මොකක් කරනවද? තියෙන දත්ත ටිකෙන් කොහොම හරි කරලා කොහොම හරි කරලා අටෝල එකක් දෙනවා. ඒක හරියන්නේ නැහැ. ඉතින් බලන්න මේ මේක එහෙනම් ඉස්සලා මේක අහගන්න. ඒකනේ ඒකමනේ කිව්වේ සුණාත ධාරයත චරාත ධම්මේක උ නිකන්ද? බලන්න කොයි තරම් ගැළපෙන දහමද කෝ පරස්පරයක් බුදුදහම තුල. දැන් අපි නැවත යමු ජාතිපි දුක්ඛ කියන එක. ಜಾති අප්‍රිය. ඒ කියන්නේ අප්‍රිය ಜಾති දුකයි. එහෙනම් ප්‍රිය ಜಾති සැපයි. දැන් ඊළඟ එක ගන්න දැන් ඔන්න බලන්න මම මගේ උදව් ඕනද බලන්නකෝ දැන්. ජරාපි දුක්ඛ. ඒ කියන්නේ මොකද්ද? ඒ අනුව ජරාවත් දෙකට බෙදනොත් මොකද්ද? දුක දෙන ජරාවයි සැප දෙන ජරාවයි. සැප දෙන ජරාව තියෙනවද? දැන් ජරාව කියනකොට මොනවද මේ අපි කියන්නේ මේ ජරාවයි කියන්නේ මොකද්ද? දිරණ එක වයසට යන එක. ජරාපි දුක්ඛ. දැන් අද ජරාව ජරාවේ කොහොමද? මේ වටත් මේ වැටෙනවා. ඒ ජරාව නෙමෙයි මේ. වයසට යන එක ජරාව. දැන් එතකොට දැන් පොඩි ප්‍රශ්නයක් එනකොට සැපදෙන ජරා වයසට යෑමකුයි දුකදෙන වයසට දෙකක් තියෙනවද? ඔන්න පොඩි ප්‍රශ්නයක් එනවා. ව්‍යාධිපි දුක්ඛා කියන්නේ මොකක්ද එන්න? ලෙඩ රෝග හැදීම සැපදෙන ව්‍යාධියකුත් තියෙන්න ඕනේ එහෙනම් මොකද්ද? දුක් දෙන ව්‍යාධියකුත් තියෙනවා. ඊළඟට මරණම්පි දුක්ඛා. සැපදෙන මරණ තියෙන්නත් ඕන. දැන් දැන් ඕකට කොහොමද ඔක විස්තර කරගන්නේ අපි? දැන් ඊට ඉස්සෙල්ලා පෙර විස්තර කරනවා ಜಾති කියන්නේ මොකක්ද? ඔය ಜಾති කියන එකට අද ලංකාවේ දෙන්නේ මොකද්ද මේ විස්තරේ? ඉපදීම. ඉපදීම ಜಾති කියලා නේද අද කියන්නේ? මේ මොන ಜಾතිද? වතුර බෝතා ಜಾති මේ මේ පෝන් ಜಾති මේ කැමර ಜಾති ඔය ගෑනු ಜಾති පිරිමි ಜಾති ගස් ಜಾති ගෙවල් ಜಾති පෑන් ಜಾති ඔක්කොම මොනවද ලෝකේ තියෙනේවා? ඔක්කොම ಜಾතිනේ. දැන් අද මොකද ಜಾති කිය කියන්නේ? ඉපදීමට. ඉතින් පටු කරගෙනද නැද්ද? දහම අදහස පටු කරගෙන. බෑග් ಜಾති, පෝන් ಜಾති, සාරි ಜಾති. කොටිම දත් ಜಾති හතරක් තියෙනවනේ. කටේ. බලන්න මොන තරම් එතකොට ಜಾතිද මේ ලෝකේ තියෙන යමක් තේනම් ඒ සියල්ල මොනවද? ඔය ಜಾති අතර තියෙනවලු සැපදෙන ಜಾති තියෙනවලු තව තියෙනවලු මොන ಜಾතිද? දුක් දෙන ಜಾති. දැන් ඕක කොහොමද විස්තර කරන්නේ? දැන් ඕකට මම මම හැමදාම උදාහරණ අරගෙන දැන් මාත් ඒ ගොඩක් අය තරහ වෙලා දන්නේ දැන් මම ඕකට ගන්නේ අම්මයි නැන්දම්මයි. දැන් ගොඩක් නැන්දම්මලා තර දොස් කියනවා කියලා තරණ තියෙනවා මේ ওයි සැපදෙන જાතිය කවුද? අම්මා. දුක් දෙන જાතිය කවුද? නැන්දම්මා. ඕන දැන් ඕක ගන්නකො උදාහරණයක් දැන් කොහොමද මේක? නැන්දම්මගේ පිටෙන් හරි මේක තේරුම් ගන්න එපා. එතකොට ජාතිපි දුක්ඛ. ජරාපි දුක්ඛ කියන්නේ මොකද්ද? ලෙඩ රෝග හැදෙන එක දුකයි. සමහර ලෙඩ රෝග හැදෙන එක එහෙනම් ජාතිපි දුක්ඛ කියන්නේ අප්‍රිය ජරාවනේ දුක. අප්‍රිය ජරාව කියන්නේ අපි කැමති නැති ලෙඩ හැදීම දුක දෙන්නේ. අර දෙන්නගේ කාට ලෙඩ හැදෙන එකද දුක දෙන්නේ? අම්මට ලෙඩ හැදෙන එක දුකයි. නැන්දම්මට ලෙඩ ලෙඩ හැදෙන්නේ නැහැ. ලෙඩ නෙවෙයි. අම්මා වයසට යන එක දුකයි. නැන්දම්ම වයසට යන එක. කවුරුවත් කියනවාද අන්න දැන් ඔයාගේ නැන්දම ඔක අන්න එන්න බැරිලු දැන් වයසයි නේද ඇසුත් පේන්නේ අනේ ඔවුල් මේ කාලේ හොඳයි දැන් දැන් කන හැලී ඉන්න පුළුවන් කියලා කියනවනේ. ඉතින් නැද්ද එහෙනම් අරක දෙකට බෙදාගෙන. ඊළඟට ඔක්කොම දාන්නකෝ ඔක දැන්. ව්‍යාධිප කියන්නේ මොකද්ද? ලෙඩ රෝග. අන්න මේ ලොකු අයියට ඔයාගේ අංශභාගය හැදිලා කියලා ආරංචියක් කරනවා නැගිටින්න බෑ. දුකද සැපද? ඔයාගේ ලොකු අයියට අංශභාගයක් හැදිලා කියලා ආරංචි අංශභාගය හැදිලා කියලා ආරංචියක් ආවා. දුකද සැපද? ඒ නෑක මොන ව්‍යාධියද? ඒක ප්‍රිය ව්‍යාධියක්ද අප්‍රිය ව්‍යාධියක්ද? ටිකක් ප්‍රඥාවෙන් ගන්න වෙනවා. ඒක ප්‍රිය ව්‍යාධියක්ද අප්‍රිය ව්‍යාධියක්ද? ඒක අප්‍රියයි. ඒ ඒ ඒ ලෙඩ රෝග හැදීමට අපි කැමති නෑ. හැබැයි ගමේ ඉන්න පාරේ මේ ගුණදාසය කියලා මනුස්සයෙක් කෙනෙක් මෙහෙත් ඉන්නවද දන්නේ නැහැ. ගුණදාසය කියලා මනුස්සයෙක් කෙනා හැමදාම කසපු බීලා කුණු අරප කියනවා. අන්න ආරංචියක් කරනවා. දන්නව දන්න ගුණදාස රංශභාගය ඇදිලාට. දැන් ඒ පාරින්ද මිනිස්සු මොකෝ කියන්නේ? දුක් වෙනවා සැප වෙනවා. අනේ ඇතියන්තම් අද ඉඳලා කන හැලී ඉන්න පුළුවන් කියලා කියනවා දැන්. ඇයි කුණු අරප කියන්නේ නැනෝ සරේ? එහෙනම් ව්‍යාධියත් කීයක් තියද? දෙකයි. වැඩි ඕනේ මරණ කීයක් තියද? ඕක ඉතින් තවත් සිංහල ජාතියට කියන්න ඕනද? කොබ්බෑ කඩුව මහත්තයා මැරුණ දවසේ හමුදාවේ සිංහල ජාතියට ඒක ප්‍රිය මරණයක්ද අප්‍රිය මරණයක්ද? ප්‍රභාකරන් මරිච්ච දවසේ ප්‍රිය මරණ ආයි තිබුණ නැද්ද? කිරිබත් කෑවේ නැද්ද? දැන් මෙතන කී දිනක් ඇද කිරිබත් කාපු ඒවට? එහෙනම් ලෝකේ මරණ දෙකක් නැද්ද? හැබැයි ඇහුවම කියන්නේ නේ ඉතින් නෑ උනාට ඉතින් කවුරුත් මිනිස්සෙක් කියලා මුඩින් කියනවා. යටින් තමයි වැඩේ තියෙන්නේ. ඕක එහෙනම් මේ ලෝකේ අපි දෙකට බෙදාගෙනද නැද්ද ඉන්නේ? මොකද්ද සැප දෙන කොටයි දුක් දෙනකොට මම මේක දැන් කිව්වට ඔබ ගෙදර ගිහිල්ලා මේව එකින් එක එකින් එක එකින් එක අරන් බලන්න. දැන් ගන්න මේ ඕන තරම් මේ පොඩි පොත් තියෙන දීපුව පන්සල් වල ධම්මචක්කපවත්තන සූත්‍රය අරගෙන පැත්ත වෙලා නිදහසේ මේ කරන්න. මේක දදා බලන්න මේ දේශකයෙක් කරන්නේ මුල ආරම්භය කළ දෙනවා විතරයි. බුද්ධ සාසනේ ඔක්කොම කියන්න ඕනේ නැහැ. මොකද හේතුව ප්‍රඥාවන්තයෝ. එයාට මේක මතු කරන්න විතරයි ඕන. දැන් ලෝකෙ දෙකට බෙදාගෙන ආවනේ සැප දෙන කොටයි දුක් දෙන කොටයි. ඊළඟ ඊළඟ එක කියන්නේ මොකද්ද කියලා. අප්‍රියෙහි සම්ප්‍රයෝගෝ දුක්ඛෝ. ඒ කියන්නේ දැන් මඟුල් ගෙදරක ගිහිල්ලා වාඩි වෙන්නේ කොහොම ඉස්සරහා ඉන්නොත් අල්ලපු ගෙදර තරහා කට්ටිය. දැන් දෙකොල්ල මූණට මූණ බලන් ඉන්නේ. දැන් කොතෙන්ද දෙක්ක වුනේ? අප්‍රිය කට්ටියක් එක මොකක් වුණාද? එක්ක හොයලා ඉන්න හිටියා. දැන් දෙකොල්ලම මොකද මේ එක කට්ටියක් උතුර බලන් ඉන්නවා අනෙක් කට්ටිය දකුණ බලන් ඉන්නවා. දැන් මා පුපුර උපුර ඉන්න දෙකොල්ලම. දැන් මේක මේ එක්ක හොයීම මොකද කියන්නේ? දුක දෙනවද සැප දෙනවද? දුකයි. හැබැයි අර අර කට්ටිය කලින් කෑම කාලා ආයිබෝන් කියලා ගියා දැන් මොකද වෙන්නේ? අන්න එහෙනම් අප්‍රියන් මොකක් වුණාද? අප්‍රියන් වෙන්න උනාම සැපයි අප්‍රියන් ලං වෙනකොට දුකයි. ඉතින් මේ මේ තියෙන ඔක්කොම අපේ ළඟ තියෙන ඒවා නේද? ඔක සූත්‍රයේ පොතේ තියෙන ගත්ත ඕක. ඊළඟට මොකද්ද? ප්‍රියේහි විප්‍රයෝගෝ දුක්ඛ. ප්‍රියයන්ගෙන් වෙන්නීම දුකයි. ඕක තියෙනවා මේ එයාපෝට් එකේ ගිහිල්ලා බලන්න. දැන් බිරිඳ රට යනවා මහත්තයා බදාගෙන අඬනවා එයාපෝට් එකේ. දැන් ඒ මොකද්ද අපි ඒක දැන් දැන් දැන් අපිට ඒකව දැන් අපි බලන්නේ දැන් ඒක මේ දහමට දාලා බලන්නේ. මොකද්ද? ප්‍රියේහි විප්‍රයෝග දුක. ඒ බිරිඳම අවුරුදු තුනකට පස්සේ එනවා. ඉතින් මේ චොකලට් ඇපල් අරගෙන ඇපල් පාටටම එනවා දැන් එනකොට. දැන් ඒ මහත්තයාම යනවා කොහෙද? එයාපෝට් එකට. දැන් මොකෝ කියන්නේ? දැන් දැක්කකම මොකද වෙන්නේ? දැන් ඉතින් බොහොම සතුට. ඒ මොකද්ද? ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. ප්‍රියන්නා එක්වීම සපයි. ඉතින් ඔක්කොම තියෙන දේවල් නෙමෙයි. ඊළඟට මොකද යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. ඒ මොකද්ද? ඔන්න උතන හරි වැදගත් වචනයක් තියෙනවා. යම් පිච්ඡං. යම් ප්‍රිය ඉච්ඡාවක් වේද. ඒ එකට එකතු වෙලා තියෙන ඉච්ඡාවක් කියන්නේ මොකද්ද? කැමැත්ත. ඉච්ඡාණු බංගත්තයට පත් වෙනවා කියන්නේ මොකද්ද මනෝවිද්‍යාවේ? කැමැත්ත කැඩුනම. එතකොට ඉච්ඡාව කියන කැමැත්ත පී ඉච්ඡං කියන්නේ ප්‍රිය ලෝකයාට යම් ප්‍රිය ඉච්ඡාවක් වේද ඒක නොලැබුණොත් දුකයි ලැබුණොත් දෙකම තියෙනවනේ. එහෙනම් දැන් තව එකක් තියෙනවා. ඒක ඒක දැනට විස්තර කරන්නේ නැහැ. ඒක දැනට විස්තර කරන්න අපිට දත්තමදි නිසා මොකද ඒක තියෙන්නේ සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා කියන එක තියෙද්දි අර හත අරගෙන බලන ලෝකේ අපි මොකක් කරාද දෙකට බෙදා ජීවත් වෙන්නේ. මොකද මොන කොටයි මොන කොටයි කියලාද? දුක් කොටයි සැප කොටයි. දුක් කොටයි සැප කොටයි කියලා දෙකට බෙදන් ඉන්නේ. දැන් ওই මොන කොටද ඔබ පතන්නේ? සැප කොට. ඔබ ප්‍රතික්ෂේප කරන්නේ මොන කොටද? දුක් ගොඩ. හැබැයි ප්‍රතික්ෂේප කරාට දුක එනවද නැද්ද? ඇයි එන්නේ? ඔන්න මං අද උදේ කර එක කලබල කියන්නේ. පෙර කරපු ලෝකෙට කරපු අවඩ අසාධාරණ හේවල හේතුවේ ඵලයේ ලෙස අප කරා මොකක්ද එන්නේ? දුක එනව නවත්තන්න බෑ. ඔය දුක එනකොට දැනගන්න පුළුවන් ටක් ගාලා කොහෙද දුවන්නේ? ඔන්න පන්සල මතක් වෙන ඔය වෙලාවට තමයි බෝධි පූජා ගත්ත හඳුන් කුරු පැකට් එකක් දාගත්ත සාක්කුවේ ගත්ත පොල් තෙල් කාලා shopping bag එකට යන ගමන් මල් ටික කඩාගත්තා කොහෙද ම යන්නේ මාර කරදරනේ මචං මේ දවස්වල ආ දැක්කනේ බෝධි බෝධි පූජාව කියන එකේ කරන්න යන්නේ ඔන්න ඔය කාලෙට අනිත් කාට පන්සල පැත්ත බලන්නේ ඔන්න හොඳට හොයාගන්න පුළුවන් ඔය කාලෙට දැන් හැබැයි බෝධි පූජා කරන්න ගියාම ඒකට සාහනයක් එනවද නැද්ද එනවා ඒක අපි වෙනම කතා කරමු බෝධි පූජා කියන්නේ මේ ඕරක සුද්ධ කරගන්න ක්‍රමයක් තියෙන්නේ ඒක හරි විද්‍යාත්මකයි ඒක ඊළඟට අපි පෙර කරපු හේතුවේ හොඳ හේතු වලට මොකද්ද අප කරා එන්නේ? සැපේනෝ. හැබැයි සැප ආවට අපිට දිගටම පවත්වන්න පුළුවන්ද? එහෙනම් සැප යනකොට දුකයි දුක එනකොට දුකයි. හොඳයි ඔන්න දැන් නම් සැපේ දුකේ කියලා දෙකක් තියෙනවනේ. අපිට මේ ලෝකේ හදන්නේ අපි සැප ටික දිගටම තියාගන්නත් දුක් ටික අපි කැමැත්තක් එහෙම දුන්නට කරන්න පුළුවන් දෙයක්ද ඒක? දැන් ඔබ වැඩියම ජීවිතේ විඳලා තියෙන සැප කොට දුක් කොට? ආ ඒක තමයි දන දනත් ඉතින් දැන් ඉතින් ඒත් දැන් මොකද පතන්නේ තව තව සැප දැන් අපිටත් දැන් ඉතින් වයස කීයද තවත් මොකද අවසාන මොහොතේ හරි මොකද බලන්නේ අවසාන මොහොතේ හරි තැපන්නේ බලන්න ඒ බලන්න මේ ලෝක සත්‍යයේ හැටි කොහෙද ලැබිලා තියෙන්නේ අපි පස්සේ කතා කරමුකෝ ඔය ලෝකේ සැපේ කියන්නේ මොකද කියලා කතා කරමු දැන් ඔන්න ගොඩවල් දෙකක් තියෙනවා සැප ගොඩයි එන එන දුක නවත්තන්නෙත් නෑ ගෙවිල යන සැප නවත්තන්නත් බෑ දෙකෙම දුක් විඳිනවා හරිනේ දැන් මේ විතරයි ලෝකේ දුක් කවුරුත් ඉල්ලන්නේ නැහනේ. අපි මේ තාක් සංසාර ගමනේ ඇල්ලුවා නම් ඇල්ලුවා ওই ගොඩවල් දෙකෙන් මොන ගොඩද? දුක් ගොඩද සැප ගොඩද? දැන් මේ අත්භවය ගන්න මේ අත්භවය ඇතුලේ ඔබ අල්ලන තරමක් ඇල්ලුවේ මොනවද? සැපද දුකද? ඇල්ලුවේ ඔක්කොම මොන ගොඩක්ද? කෝ දැන් සැප. දැන් අල්ලපු ටික කෝ දැන් සැප ටිකද? උතර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඕකට ගන්න විසඳුම මොකද්ද? මට පොඩ්ඩක් වැරදුනානේ. දැන් ගන්න නිගමනය මොකද්ද? අපරාධේ මං අහු වුණා අප්පා. දැන් අන්න එහෙමයි කියන්නේ. දැන් එදා ඕක කොහොමද ඔය සැපේ සැපේ කියලා ගත්තේ? යමක් තියෙනම් ගත්තේ කොහොමද? මට මේක නැතුණ අනිත් අයට අනිත් අයට තරජන ගරජන දාලා ගත්තේ මේ සැපකෝඩ ඇල්ලුවේ කොහමද ආ එපා පුතේ ඕක කරන්න එපා. අනේ අම්මලාට තේරෙනවා හන මේ ඒ ළමයා කොච්චර හොඳද කියලා මහා සද්ද දාගෙන කියලා ගත්තේ. මෙන්න සතියයි දෙකයි මාසෙ අවුරුද්දයි යනවනේ මොකෝ කියන්නේ. දැන් අර කුවර කිව්වද හැප. මොකක් හෝ ප්‍රශ්නයක් තියෙනවා. ඔය මේ අත්බවේ අනන්ත සංසාරේ අපි දෙවිවරු වෙලා හිටපු අවස්ථාවල. එතකොට මිනිස් අයද අසුරු කර දෙවි දෙවි දේවතාවුන්ද. එදා එහෙනම් මේවට මේ රූප වලට වඩා ඒක උපමට්ටම් නැද්ද? දැන් මනුස්ස රූප වලට වඩා දිව දීව දෙවි රූප උපමට්ටම්නේ. ඒ කියන්නේ ඒවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික මිනිස්සේ ලෝකෙට වඩා හොඳයිනේ සාපේක්ෂව. එදා විදපු සැප ටික කොහොද? දැන් දෙවිවරු වල හිටියනත් අපි කොහොදන් එහෙනම් දෙවියෙක් වෙලා ඉඳලා ඌ අපෝ කියලා කරකැවිලා මිනිස්සෙකුණයි කියමුකෝ. එහෙනම් කෝ කියනවද එතකොට අනේ මං නම් දිවි ලෝකේ හොඳට මේ සැප විඳලා මට නම් එපයි කියලා කියන මිනිහෙක් දැකලා තියෙනවද? ඌ ආයෙත් තාම මෙලව දෙයක් නැහැ වගේ ආයෙ පිස්ස වගේ දුවන මේ. කෝ විදපුවා. එහෙනම් පොඩි ප්‍රශ්නයක් උතර එනවා. කොයි සැපේ සැපේ කියලා විඳන එක සැප බිඳලා කවුරුවක් පුරවගත්ත කෙනෙක් ඉන්නවද සැප? දැන් අවුරුදු 80 90ක ආච්චි කෙනෙක් 100 කෙනෙක් අරගෙන අහන්න හිමීට කණ්ඩ කිට්ටු කරලා කන ඇහෙන්න නැතිඳ අහන්න මේ 100 දැන් අවුරුදු කීයද වයස 95යි පුතේ. දැන් සැප වින්දද? දැන් ඔව් ඔව් වින්දා කියලා. දැන් ඇතිද දැන්? ඒකට නම් උත්තරයක් දෙන්නේ නැහැ. ඇයි උත්තරයක් දෙන්නේ නැත්තේ? පිරිලා නැහැ. අවුරුදු 95යි සැප දැන් මොකද්ද 100 කරන්නේ? දැන් ඉතින් මොකද්ද පුතේ කරන්නේ? දැන් ඉතින් ඇඟපත මරණ නැහැ. දැන් ඉතින් මතුවත් පතනවා. දැන් මොකද්ද පතන්නේ? මතු පතනවා. කොහෙද ඉවර වෙන්නේ මේක මට කියන්නකෝ. එක මිනිස්සෙක් කියන මන්නම් ඔන්න සියලු සැප ටික විඳලා ඉවරයි. පංචකාමයේ මට නම් කවුරුවත් ආයි කතා කරන්න දෙන්න මම හොද්දටම ඇති. පිරලා තියෙන කෙනෙක් මිනිහෙක් ඉන්නවාද? කොහෙද ඉන්නේ? එහෙනම් මොකක් හෝ රහසක් ඔතන තියෙනවා. ඔය සැපේ සැපේ කියලා පුරෝණ ටික එක්ක ඕක මොකක් හින්දාද? එක්ක මොකද්ද පුරෝණ සැපයි කියලා. හැබැයි ලෝකේ සැපයි කියලා දෙයක් නැද්ද? තියෙනව නැහැ. ඒකත් එක බුදුදහමට එකක නැහැ. බුදුදහමට එකක නැහැ සැප නැහැ කියලා. දැන් එක්තරා භික්ෂුවක් අර ගහකට වාඩිලා ඉන්න තරුණ භික්ෂුවක් හෙට හෙට විවාහ ඉන්න වෙන්න ඉන්න තරුණයෙක් යනකොට මේ හාමුදුරගේ මූණ දැකලා අහනවා මොකෝ හාමුදුර ඔබ වහන්සේත් මගේ වයස නේද? මොකද ওই මූණ සවුත් වෙලා. නිකන් මූණ පැත්තකට ගිහලා කනකාටුවෙන් වගේ. මොකද හාමුදුර කිව්වේ? මොනවා කරන්නද සහෝදරයා මේ ලෝකෙම මොකද? දුක් ගොඩක්නේ. අන්න දැන් අරයට මොකද පැන්නේ? මල පැන්න. ඔය මල පනිනවා කියන වචනේ කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? ත්‍රිපිටකයෙන්. මොකද මල් තුනක් ගැන ත්‍රිපිටකයේ කියන මොකද්ද මල් තුන? රාගමල, දේශමල, මෝහමල. ඔය මොන මලද වැන්නේ? දේශමල. ඉතින් බලන්න කවුරු මේව ඇදලා දානවත් දන්නේ නැහැ. ත්‍රිපිටකයෙන් හරියටම අද ලංකාවේ කියන්නේ කේන්ද්‍රීය දේශයක් ආවම මොන මොන මල පැන්නයි කියලාද? දැන් දේශමන පයින්න කියන්නේ මල බෑන්න කියලා දැන් අපි කියන්නේ. ඕ බල මේ එකක්වත් ලංකාවේ පාවිච්චි කරන වචන ගොඩාක්ම මේ බුදුදහමට එකඟ ඒවා. සෙල්ලම් නෙමෙයි. හැබැයි රාගමල පනින්නේ නැද්ද? පනිනවා. හැබැයි ඒක පෙන්වන්න බෑ පිට ලැජ්ජයිනේ. සදාචාරයට නීතියට ඒවට තියෙන ගරුත්වය නිසා ඒක බොහොම අමාරුව යටපත් කර ගන්නවා. හැබැයි දේශමල පෙන්නොට්ටක් ගාලා නිකුත් කරනවා එළියට. බලන්න මේ ලෝකේ යන විදිය කියන එක. දැන් ඔය අතුරු එකක් ඔය කිව්වේ. දැන් ආපෝසරක් අපි අතෙන්ට යමු.